දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති දෙකක පමණ සාකච්ඡා කළේ පාරමිතා දේශනාවන්හි මෛත්‍රී පාරමිතාව පිළිබඳව ඒ මෛත්‍රී පාරමිතාව තවදුරටත් පැහැදිලි කරගත යුතු නිසා අපි අද දවසේ ඒ පිළිබඳවම දේශනාව සහ සාකච්ඡාව කරන බව පසුගිය සතියේට පෙර සතිය අපි සිහිපත් කළා. පසුගිය සතියේ සැබවින්ම අපට සාකච්ඡාව කරන්න අවකාශ ලැබුණේ නැති නිසා ඒ නිසා අද දවසෙත් අපි මෙත්තා පාරමිතාව පිළිබඳවයි කතා කරන්නේ. එතකොට අපි ඒ පසුගිය සති දෙකක පමණ මූලික වශයෙන් අපි කතා කළා මෛත්‍රිය කියන්නේ කුමක්ද මෙත් සිත කොහොමද අපි හඳුනාගන්නේ ඒ වගේම පසුගිය සතිය අපි විශේෂ පසුගිය සතියට පෙර සතිය අපි විශේෂයෙන්ම කතා බහ කළා මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වශයෙන් මේ මෛත්‍රිය කොහොමද අපි පුහුණු කරන්නේ කියන බව එතකොට අද දවසේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පාරමිතා ප්‍රකරණේ ග්‍රන්ථයේ විශේෂයෙන් මේ සෑම පාරමිතාවක් පිළිබඳවම පැහැදිලි කරද්දී දක්වනවා ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය කියලා කොටසක්. ඒ කියන්නේ ඒ පාරමිතා ධර්මය, ඒ ගුණය Taman තුල දියුණු කරගන්න තමන් කොහොමද මේ පිළිබඳව කල්පනා කරන්න ඕන. අපි පෙර සතියේ කතා කළා විශේෂයෙන්ම අපිට යම්කිසි ගුණයක් ඇති කරගන්න ඕන නම් ඒ පිළිබඳව ඕනකමක් ගෞරවයක් කැමැත්තක් අපි තුල ඇති වෙන්නට ඕන. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ කරුණු හතර ඕනෑම ධර්මයක් පුරුදු පුහුණු කිරීමේදී ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් ලැබීමේදී අපට අත්‍යවශ්‍ය වෙනවා ඡන්ද කියලා කියන්නේ පිළිබඳව කැමැත්ත චිත්ත කියලා කියන්නේ නැවත නැවත පිළිබඳව සිතමින් කල්පනා කරමින් ඒ කෙරෙහි යොමු කරන ලද සිත විරිය කියලා කියන්නේ ඒ පිළිබඳව කායික මානසික උත්සාහය ඊළඟට විමර්ශා කියලා කිව්වේ ඒ අදාළ ගුණය හෝ ඒ අදාළ ධර්මය අදාළ අරමුණ පිළිබඳව හොඳින් විමසා බලන්නට ඕන ඒක සම්පාදනය කරන්නට අවශ්‍ය හේතු මොනවද ඒකට බාධක ධර්ම මොනවද උපාය මාර්ග මොනවද මේවා පිළිබඳව හොඳට නුවණින් කල්පනා කරලා බැලීම තමයි විමර්ශා. එතකොට මේ කියන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන කරුණු හතර යම් අරමුණක් පිළිබඳව අපට යොදවන්නට පුළුවන් තමයි ඒ පිළිබඳව යම් කෙසේ ප්‍රවීණත්වයකට පැමිණෙන්න පුළුවන්. මෙත්තා අපිට මේ පාරමිතා කතාවේදී ඒ ඕනෑම පාරමිතා ධර්මයක් අපිට දියුණු කරගන්නට ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව අවශ්‍ය වෙනවා. ඒතකොට ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය තුලින් අපේක්ෂා කරන්නේ එම ගුණයෙහි තියෙන වටිනාකම, වැදගත්කම ඒක වැඩි උතුමන් පිළිබඳ චරිත කතා ආදී සිහිපත් කිරීමෙන් අපේ මනසේ ලොකු නැමියාවක්, ලොකු කැමැත්තක් ලොකු ඕනකමක් ඒ සම්බන්ධව ජනිත කිරීම ඒ ගුණය සම්බන්ධව ලොකු ගෞරවයක් මගේ මනසෙත් ඒක දියුණු කරගන්නට ඕන කියන අදහස වර්ධනය කිරීම තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද ඒ අදහස වර්ධනය වුණොත් තමයි අපි අනුක්‍රමයෙන් ඒ ගුණය දියුණු කරන්න යොමු එතකොට මෙත්තා පිළිබඳ හත්වේක්ෂා ක්‍රමයේ හැටියට මහානායක හඳුරෝ විශේෂයෙන්ම මෙත්තඩ උතුමන් පිළිබඳව කතා ප්‍රවෘත්ති කිහිපයක් දක්වනවා. ඒ වගේම මෙත්ත සූත්‍රය සහ මෙත්තානි සංස සූත්‍රය පිළිබඳ විශේෂයෙන් උන්වහන්සේ සිහිපත් කරනවා. මෙත්ත සූත්‍රය කියලා කියන්නේ අපි පොදුවේ ව්‍යවහාර කරන කරණීය මෙත්ත සූත්‍රය කියලා හඳුන්වන සූත්‍ර දේශනාව. මෙත්තානි සංස සූත්‍රය කියලා කියන්නේ අංගුත්තර නිකායේ දක්වන මෙත් වැඩීම පිළිබඳව ආනිසංස 11ක් දැක්වෙන අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේහි දැක්වෙන සූත්‍ර දේශනාව. එතකොට ඒකත් බොහෝ දෙනා අහලා තියෙනවා. එහිදී තථාගතයන් වහන්සේ මේ ලෝක වශයෙන් අපට අත්විඳින්නට පුළුවන් ආනිසංස 10ක් දේශනා කරනවා. පරලෝක වශයෙන් ලබන්නට පුළුවන් එක් ආනිසංසයක් දේශනා කරනවා. මේ විදිහට ආනිසංස 11ක් එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා. එතකොට ඒ ආනිසංස 11 විග්‍රහ කරමින්ම තමයි නායක හඳුරු ඒ ඒ තැනදී අර ඊට අදාළ කතා ප්‍රවෘත්ති ඒ පිළිබඳව ಗುಣ වඩලා ඒ කියන ප්‍රතිඵලය ඒ කියන ආනිසංසය ලැබූ අවස්ථා උදාහරණ හැටියට උන්වහන්සේ දක්වලා තියෙනවා. එතකොට එතන ඒ සූත්‍රයේහි දැක්වෙන ආනිසංස 11 තමයි මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය භාවිතා බහුලීකත එතකොට මේ මෙත්සිත මෙත්තා සහගත චේතෝ විමුක්තියයි කියලා මෙතන හඳුන්වන්නේ මෛත්‍රී ධානය එතකොට එතකොට මෛත්‍රී ධානය පුහුණු කිරීම ටිකක් ගැඹුරට මෛත්‍රී ප්‍රගුණ කළොත් තමයි එතනට යන්න පුළුවන් වෙන්නේ ඒක කෙසේ වෙතත් අපිට මූලික වශයෙන් මෙත්සිත කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඒ අපේ මනසේ අවදි කරගන්නට අපි පුහුණු කරන්න ඕන. එතකොට හරියට යම්කිසි කෙනෙක් ඒ මෙත්සිත ප්‍රගුණ කරනවා නම් භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකං මේ 11 ආනිසංසය ලබන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මේක මනවින් ප්‍රගුණ කළොත් කොහොමද භාවිතාය බහුලීකතාය භාවිත කරනවා කියලා කියන්නේ නැවත නැවත ඒක පුරුදු පුහුණු කරන බහුලීකත කොට කියලා කියන්නේ වඩාත් වැඩිපුර ඒ පිළිබඳව යොමු වෙලා පුරුදු පුහුණු කිරීම බහුලීකృత ඊළඟට යානි කතාය අපි යම්කිසි ගමනක් යනකොට යම් වාහනයක යානයක ගොඩ වෙලා යනවනම් එතකොට සම්පූර්ණම අපි ඒ තුල ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අපි ඒ තුල ඉන්නේ. එතකොට ඒ තුල ඉඳමින් ඒ යාණයෙන් තමයි අපට අවශ්‍ය තැනට යන්නේ. කාර් එක හරි, බස් එක හරි, කෝච්චිය හරි, ප්ලේන් එක හරි ඒ යාණයට ගොඩ වුණාම ඒ ගොඩ වෙලා ඒ යාණයෙන් තමයි අපි අවශ්‍ය තැනට යන්නේ. අන්න ඒ වගේ මේ මෙත්සිත යානයක් වගේ. ඒ කියන්නේ අපේ අනිත් කෙනෙක් දිහා බලනකොට අනිත් කෙනෙකුට ප්‍රතිචාර දක්වනකොට මේ මෛත්‍රිය නැමැති ධර්මය මත පිහිටලා ඒ මෛත්‍රිය තුලින් අන් අය කෙරෙහි ප්‍රතිචාර දක්වන්න යොමු එතකොට ඒක අර යානාවකට ගොඩ වුණා වගේ හැම විටම අපේ හැම විටම කියලා කියන්නේ මෙත් සිත අවදි කරගෙන ඉන්න අවස්ථාවල ඒ ඒක තමයි ඒක මත තමයි අපේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එතකොට අපි යම්කිසි කෙනෙක් යම්කිසි දෙයකට යම්කිසි කෙනෙකුට ප්‍රතිචාර දක්වනවා නම් ඒ හැම අවස්ථාවකම මෙත් සිතින් තමයි අපි ඒ වෙත යොමු ඒක තමයි යානි කතාය. වත්තු කතාය. වත්තු කියලා කියන්නේ එයම අරමුණ කොටගෙන. දැන් අපි යම්කිසි කෙනෙක් කර්මස්ථානයක් වඩනවා නම් ඒ හැම අවස්ථාවකම ඒ තැනත්තා ඒ අදාළ කර්මස්ථානයේ අදාළ ආරම්මණය මනසට ගත යුතුයි. ඒක තමයි මේ පුහුණු කිරීමේ ක්‍රමය. ඒ වගේ මේ මෙත්තා මෙත්තා මනෝභාවය ඒකම අරමුණු කොටගෙන එහිම සිත පිහිටුවා වත්තු කතාය. අනුට්ඨිතාය. ඒ කියන්නේ උට්ඨිත කියලා කියන්නේ නැගී සිටින. නැගී සිටි නැගී සිටි. එතකොට අනුට්ඨිත කියලා කියන්නේ නැගී නොසිටි. නැගී සිටනවා කියලා කියන්නේ දැන් අපි හිතමු යමක් කර කර ඉඳලා එතනින් නැගිටලා යනවා. එතකොට දැන් මේ කියන්නේ අනුත්ථිත මේ මේ මෙත්තාව කියන කාරණයෙන් මනස ගිලිහෙන්නේ නැතිව ඒකෙන් නැගී සිටින්නේ නැතිව ඒ කියන්නේ හැම විටම එහි යෙදී සිටින්නට උත්සාහ කරන. ඒ මනෝභාවයෙන් පිරෙහෙන්නේ නැතුව මනෝභාවයෙන් ඉවත් වෙන්නේ නැතිව එහිම යෙදී සිටින්නට වෑයම් කරන අනුත්ථිතයි. ಪರಿචිතයි. ඒ කියන්නේ ඒ පිළිබඳව හොඳ පරිචයක් ඇති කර සුසමාරද්ධායි කියන්නේ එයම මනවින් ආරම්භ කරන ලද. එතකොට මේ මෙත්තාව මනවින් ආරම්භ කරපු කෙනෙකුට තමයි ඒක දිගු කලක් පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට මේක පුරුදු පුහුණු කරන කෙනෙකුට ආනිසංස 11ක් ලබන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද ඒ ආනිසංස 11? පළවෙනි එක තමයි සුඛං සුපති. ඒ තනත්තාට සුවසේ නිදා ගන්න පුළුවන්. දැන් අපි හැමෝම අත්දැකලා තියෙනවා අපේ මනසට කරදර කරන පීඩා කරන මනස වික්ෂිප්ත කරන අරමුණු බහුල වෙන තරමට අපිට නිදා ගන්න උත්සාහ කළාට අපි අපිට නිින්ද එන්නේ නැහැ. එතකොට බොහෝ වෙලා සමහර කෙනෙක් ඇඳේ හරි එහෙම නැත්නම් ඒ නිදිපැදුරේ හරි වැතිරිලා එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නව බොහෝ දේවල් කල්පනා කර කර එතකොට ඒව අමතක කරලා නිදා ගන්න උත්සාහ කළාට ඒවම ඒවම යලි යලි මනසට එනවා. එතකොට හුඟක් වෙලාවට මේක ලෝභ දේශ කියන අවස්ථා දෙකේදීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි කැමති දෙයක් සිද්ධ වුණාම ඒ කැමති දේ නිසා උද්දාමයටපත් වෙනවා. දැන් අෂ්ටලෝක ධර්මයේ කොටස් දෙකක් තියෙනවානේ ලාභ යස ප්‍රශංසා සැප කියන මේවා අපි කැමති ඒවා අලාභ අයස නිന്ദා දුක කියන ඒවා අපි අකමැති ඒවා එතකොට කැමැති ආරම්මන පැමුණුනහම අපි ඒකෙන් ප්‍රීතියටපත් වෙලා ප්‍රමෝදයටපත් වෙලා උද්දාමයටපත් වෙලා ඒ පිළිබඳව නැවත නැවත ආස්වාදනය කරමින් කල්පනා කරනකොට ඒත් අපට නිදා ගන්නට බැරි ඊළඟට යම්කිසි කරුණක් පිළිබඳව අපි ගැටෙමින්, හැපෙමින්, පසුතැවෙමින්, ශෝක කරමින්, බියපත් වෙමින්, තැතිගැනෙමින්, වික්ෂිප්ත වෙනකොට ඒත් අපට පහසුවෙන් නිදා ගන්න බැරි එතකොට ලෝභයෙන්ුත් අපේ මනස කලම්බනවා, ද්වේෂයෙන්ුත් අපේ මනස කලම්බනවා. එතකොට ඇලීම් ගැටීම් කියන දෙකෙන්ම කලම්බනවා. ඒ නිසා තමයි අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවී සිටීම කියලා එතන ඒ ලෝක ධර්ම අටෙන්ම කම්පාන වෙනවා. දැන් ලෝක ධර්ම හතරකින් විතරක් නෙමෙයි. අපිට මුගක් වෙලාවට අවධානය යොමු වෙන්නේ අලාභ, අයස, නිന്ദා, දුක මේවා තමයි ජීවිතයේ කටුක දේවල්. ඒවැදී අපි සැලෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන වගේ එකක් තමයි අපි ගොඩක් දෙනකොට හැංගෙන්නේ. ඒක හරි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ අනිත් ටික ගැන ප්‍රශ්නයක් නැහැ කියන එක නෙමෙයි. ලාභ, යස, ප්‍රශංසා, සැප කියන ඒවා ලැබෙනකොට අපි තෘෂ්ණාවෙන් මුසපත් වෙනවා. තෘෂ්ණාවෙන් වික්ෂිප්ත වෙනවා. එතකොට ඒකත් අසමතුලිත බව. ඒකෙනොත් අපේ කායික මානසික තත්ත්වයන් වෙනස් වෙනවා. එතකොට දැන් සතුට සතුට ජීවිතයක පැවැත්මට අවශ්‍යයි. හැබැයි සාමිස සතුට බොහෝ කොට පීඩා ඇති කරනවා. දාහයන් නැති කරනවා, කම්පනයන් නැති කරනවා. මොකද්ද සාමිස සතුට කියලා කියන්නේ? ඉන්ද්‍රයන් පිනවන්නට, ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ආරම්මන ලැබෙනකොට ඒ ලැබෙන ඉන්ද්‍රියන්ට ප්‍රියශීලී අරමුණු තුලින් ඉන්ද්‍රිය පිනවීම තුලින් ලැබෙන සන්තුෂ්ටි එක්ක ඇස පිනවලා නැත්තම් කන නැත්තම් නාසය නැත්තම් දිව නැත්තම් කය එහෙම නැත්තම් බාහිර Taman කැමති කැමති අරමුණු ලැබිලා සිත පිනව. එතකොට ඒ ෂඩේන්ද්‍රයන් පිනවීම තුලින් අපි ඒ කියන්නේ ඒක පිනවලා තියෙන බාහිර දේවල් වලින් බාහිර සම්පත් වලින්. එතකොට එතන අර ඇලෙන ගතිය, බැඳෙන ගතිය, අපේක්ෂා කරන ගතිය, අත්පත් කරගන්න ගතිය. එතකොට ඒව අත්පත් කරගෙන ඒකෙන් ආස්වාදයක් ලබන ගතිය තියෙනවා. ඒ නිසා තමයි ඒක සාමිස සතුටයි කියලා. තව සතුටක් තියෙනවා නිර්ාමිස සතුට. නිර්ාමිස සතුට කියලා කියන්නේ එහෙම බාහිර දෙයක් මත යැපිලා නෙමෙයි. බාහිර දෙයක් මත නෙමෙයි අපේ මනසේ සන්තුෂ්ටි ඇති වෙන්නේ ආධ්‍යාත්මික කර්ම සම්බන්ධ. ඒ කියන්නේ නිරාමස සතුට ඇති වෙන ක්‍රම තුනක් තියෙනවා. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම සහ ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. අපේ මනසේ ද්වේෂය, කෝපය ආදී යම්කිසි දුර්වලකමක් මතුවෙනකොට අපිට ඒක මනසින් දුරු කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු සැහැල්ලුවක්. ලොකු සුවයක්. ඒක නිසා ලොකු ප්‍රීතියක් සතුටක් ඇති ඒ සතුට අර සාමිස සතුට වගේ ඇතුළ දවන්නේ නැහැ. ඇතුළ පුළුස්සන්නේ නැහැ. වික්ෂිප්ත කරන්නේ නැහැ. දැන් යම්කිසි කෙනෙක් බිරිඳ නිසා, සැමියා නිසා, දරුවා නිසා, ගේ දොර ඉඩ කඩම් නිසා, ධන ධාන්‍ය නිසා, යාන වාහන නිසා, තනතුරු නිසා, අනිත් අයගේ ප්‍රසාදය නිසා මේ මොනවා හරි දේවල් නිසා යම්කිසි කෙනෙක් ලාභ, යස, ප්‍රශංසා, සැප මේවා නිසා සතුටු වෙනකොට ඒකෙන් යම්කිසි ප්‍රමෝදයක් ඇති වෙනවා. හැබැයි ඒ ප්‍රමෝදය ඇතුලේ අර තෘෂ්ණා මූලික දාහය හැම විටම තියෙනවා. ඒක තමයි සාමස සතුට තියෙන අන්තරාය. ඒ නිසා තමයි සමහර කෙනෙක් දැන් හෘද රෝග වගේ තියෙන අයට අධික විදිහට සතුටු වෙන්න එපා කියලා කියන්නේ. ඒ සතුට වැඩි වුණොත් ඒ ඇති කරන කම්පණයෙන් සම්පූර්ණ ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ තරම් ගතට සිතට අන්තරායක් කරනවා අර තෘෂ්ණා මූලික සතුට නිසා. ඒක සීමා අතික්‍රාන්තව ඇති වුණොත් බරපතල ජීවිත අන්තරායක් පවා සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අර निराமிස සතුට මොන මට්ටමින් ලැබුවා වුණත් ඒක තුල අර විදිහට දාහයක් අර විදිහට ගතට සිතට හානි කරන ගතියක් කම්පණය කරන ගතිය විනාශ කරන ගතියක් ඒ සන්තුෂ්ටිය තුල ඇත්තේ නැහැ. ඒ වගේම තමයි සාමස සතුට හැම විටම දුක පිණිස හේතු දුක ඇති කරන්න හේතු දුක උපද්දවන්නට හේතු දුකට මුල් වෙනවා. ඒ කියන්නේ මට හොඳ බිරිඳක් ඉන්නවා කියලා සතුටු වෙනකොටම ඒ බිරිඳගේ වෙනස් වීම මත බිරිඳගේ දුරස් වීම මත බිරිඳගේ අභාවය මත Tamanට එතරම්ම පීඩාවක් ඇති. මට හොඳ සැමියෙක් ඉන්නවා කියලා සතුටු වෙනකොට සැමියාගේ වෙනස් වීම මත දුරස් වීම මත අහෝසි වීම මත එතරම්ම පීඩාවක්. මට හොඳ දරුවෙක් ඉන්නවා මට හොඳ ගෙවල් දොරවල් තියෙනවා මට යාන වාහන තියෙනවා මට මිල මුදල් තියෙනවා මට කීර්ති ප්‍රසාදාදිය තියනවා කියලා හිතනකොට ඒකෙන් යම්තාක් අපට සතුටක් තෘප්තියක් ආස්වාදයක් ලැබෙනවාද? එතරම්ම කනගාටුවක්, එතරම්ම දුකක් ඇති වෙනවා එහි වෙනස් වීම අන්න ඒ වගේ හැම විටම සාමස සතුට දුකකට මුල පුරනවා. ඒ ඒ සතුට ඇති මොහොතේ දාහයක් ඇති වෙන්නේ, කම්පනයක් ඇති වෙන්නේ පීඩාවක් ඇති වෙන්නේ වික්ෂිප්ත බවක් ඇති වෙන්නේ නිින්ද යන්නේ නැහැ එක තැනක ඉන්න බෑ දැන් සමහර උඩ පනින්නේ කෑ ගහන්නේ හූ කියන්නේ සින්දු කියන්නේ නටන්නේ ඇයි ඒ අර සාමිස සතුට නිසා ඒ කියන්නේ කයවත් එක තැනක තියාගෙන ඉන්න බෑ මනසත් වික්ෂිප්තයි කයත් වික්ෂිප්තයි එහෙම සාමස සතුට උත්සන්න වුණාන් පස්සේ පුද්ගලයෙකුට එකතන ඉන්න බෑ එක විදිහ. එහාට මෙහාට ඇවිදිනවා, අනිත් අයට කියන්න ඕන, උඩ පනිනවා, දඟලනවා, හූ කියනවා, කෑ ගහනවා, සින්දු කියනවා, නටනවා. එතකොට මේ මොකද්ද වෙන්නේ? ඇතුළත තියෙන කම්පණය තමයි මේ මේ පිට අරගලා. නම සාමස සතුට තුල එහෙම දාහයක්, එහෙම කම්පනයක් එහෙම එක තැන ඉන්න බැරි ගතියක්, එහෙම නලියන ගතියක්, උඩ පනින්න ඕන වගේ ගතියක්, හූ කියන්න, කෑ ගහන්න ඕන, සින්දු කියන්න ඕන, නටන්න ඕන වගේ ගතියක් ඒක තුලින් ඇති කරන්නේ. එතන ඇති කරන නිර්ාමිස සතුට සෞම්‍යයි. ඒ වගේම සාමිස සතුට යලි දුකකට පරිවර්තනය වෙනවා ඒ තමන් අපේක්ෂා කරන ඇලුම් කරන දේවල් අහිමි වීමෙන්. හැබැයි निराமிස සතුට තුල අපට අහිමි වෙන්න දෙයක් නැහැ. ඇයි තිබුණු දුර්ගුණය දුරු කිරීම තුලයි ඒ සන්තුෂ්ටිය ඇති වෙලා තියෙන්නේ. ඉතින් නැවත ඒ දුර්ගුණය මතු වුණොත් ඒ සතුට නැති වෙන්න පුළුවන්. නමුත් අර අපිට අත්පත් කරගන්නට කියලා මුතු දෙයක් එතන නැහැ. බාහිරින් ලබන්නට කියලා දෙයක්. බාහිර බාහිර පුද්ගලයෙක් මත, බාහිර ද්‍රව්‍යයක් මත, බාහිර සිදුවීමක් මත ඒව මත නෙමෙයි අපේ සන්තුෂ්ටි රඳාපවතින්නේ. අර ආධ්‍යාත්මික කාරණා එතකොට ඒ විදිහට ආධ්‍යාත්මික සතුටක් හෙවත් නිර්ාමස සතුටක් ලබන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි දුර්ගුණ දුරු කිරීම. දෙවැනි අවස්ථාව තමයි යහගුණ අවදි කිරීම. මනසේ සද්ධාව, ප්‍රඥාව, වීරිය, අදිෂ්ඨානය, සිහිය, ඒකාග්‍රතාවය, කරුණාව, මෛත්‍රිය, මුදිතාව මෙබඳු කරුණු මතුවෙනකොට අපේ මනසේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට නිර්ාමස සතුට. එතකොට ඒක ඇති අවස්ථාවෙත් අපේ මනසට සැනසීම ඇති වෙනවා. නමුත් ඒක දුකක් බවට නැවත පරිවර්තනය වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. එතකොට ලෝක ධර්ම අවබෝධ කරනවා කියලා කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒතර මේ ධර්මතාවය ලෝකයේ තුල හැම විටම ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි අපට ඕන විදිහට ඒවා පවතින්නට ඕන කියලා නිතරම ඒවත් එක්ක අරගල කරනවා. දේවල් අහෝසි වෙනකොට ඒ අහෝසි වෙන්නේ මම කැමති දෙයක් නම් මම ඒක පවත්වා ගන්න උත්සාහ කරනවා. එතකොට මම අකමැති දේ පවතින්න නැතුව අහෝසි කරන්න අපි උත්සාහ කරනවා. එතකොට මේ හැම එකක්ම මට ඕන විදිහට හසුරුවනවා. එහෙම නොවි යම්කිසි කෙනෙකුට මේ ධර්මතාවයන්ගේ යථා ස්වභාවය හඳුනා ගන්න පුළුවන් නම් ඒ තුලින් ඒ තනත්තාට ලොකු සතුටක් ප්‍රමෝදයක් ඇති වෙනවා නිර්ආමස ප්‍රීතිය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමහර කරුණු දකින්නකොට සිනහ පහල කරන්නේ. එතකොට ඒ නිර්ආමස සතුට තුලින් ඒ සිනහ පහල කරලා තියෙන හැමතැනකම මේ Tamanට යමක් ලැබිලා හෝ ආස්වාදනීය දෙයක් නිසා නෙමෙයි. සමහරලාට තව කෙනෙක් දැන් අර කඩිරලක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ඇයි ඒ? සක්විති රජ වෙන්නට තරම් කුසල් කරපුවා ඒ කුසලයේ විපාක දීලා අවසන් වෙනකොට යලි කඩි කොහඹුවන් බවට පත් වෙනවා. එතකොට මෙතනදී දකින්නේ මේ අනුන්ට අපහාසයට hina වෙනවත් එහෙම වෙච්ච එක හොඳයි කියන අදහසින් නෙමෙයි උපහාසයට නෙමෙයි අනුන් පහත් කොට නෙමෙයි මේ ධර්මතාවය අවබෝධ වෙනකොට මේ ධර්මතාවය දකිනකොට මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා හරියට දකිනකොට ඒ තුල සතුටක් ඇති වෙනවා. දැන් අපිට ඒ විදිහේ අහිමිවීමක් වෙනකොට ඒක දුක පිණිස ශෝකය පිණිස පවතින්නේ ධර්මතාවයේ දකින්නේ නැහැ. දැන් මුගලන් මහරහතන් වහන්සේට හොරු තලන්නට වට කරනකොට උන්වහන්සේ කැණි මඩලෙන් නික්ම ගියා. යතුරු සිදුරෙන් නික්ම ගියා. හැබැයි තුන්වෙනි අවස්ථාවෙත් වට කරනකොට උන්වහන්සේ විමසලා බැලුවා මේ මොකක්ද කියලා. එතකොට උන්වහන්සේ හේතුව දකිනවා. හේතුව දකිනකොට උන්වහන්සේ ආපහු පලා යන්නට උත්සාහ කරන්නේ නැහැ. උන්වහන්සේ ඒකට මුහුණ දෙනවා. එතකොට ඒක උන්වහන්සේට චිත්ත පීඩාවක් ඇති කරන කාරණයක් නෙමෙයි. ඇයි ඒ? කාරණේ හරියට හේතුඵල වශයෙන් දකිනකොට ඒක ධර්මතාවයක් කියන බව තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට අපිට ඒකට එකඟ වෙන්න බැරි කමක් නැහැ. එතකොට මේ ධර්මතා අවංකව මනසින් පිළිගැනීම තුළ අපේ මනසට ලොකු සහනයක් ඇති වෙනවා සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට අන්න ඔය විදිහට අපිට निराமிස සතුට කායික මානසික සුවය සංහිඳියාව පිණිස පවතිනෝ අර සාමිස සතුට දුක පීඩාව පිණිස අසහනය පිණිස වික්ෂිප්ත බව පිණිස හේතුන. දැන් අපි මේ කාරණා පැහැදිලි කළේ අපිට සුවසේ නිදා ගන්න බැරි වෙන්නට දුකත් හේතු වෙනවා සාමිස සතුටත් හේතු වෙනවා. දැන් මේ මෙත්සිත පුහුණු කරන කෙනා අර සාමිස වශයෙන්, ලෝභ වශයෙන්, රාග වශයෙන්, ලෝකයට ඇලිලා බැඳිලා පුද්ගලයන්ට ද්‍රව්‍ය වලට ඇලුම් කරලා උපාදාන කරගෙන ඉන්න ගතියෙන් සිත නිදහස් කරගන්න. අපි කිව්වා මුල්ම අවස්ථාවේදී මෙත්තාව ගැන පැහැදිලි කරනකොට මෙත්තාවේ මෙත්තාවට ඍජු බාධක ධර්මයේ හැටියට අපිට කියන්නට වෙන්නේ ද්වේෂය. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ ධර්මය මෙත්තාවයි මෙත්තාවට ප්‍රතිවිරුද්ධ ධර්මය ද්වේෂයයි කියලා කියන්නට. නමුත් ඒ ඍජු ධර්මය අවශේෂ සියලු අකුසල ධර්මයන් මෙත්තාවට බාධා. මේක මෙත්තාව සම්බන්ධව විතරක් නෙමෙයි අනිකුත් කුසල මනෝභාවයන් පිළිබඳවත් මේක සාධාරණයි. ඇයි කුසල මනෝභාවයකට සෑම අකුසල මනෝභාවයක්ම බාධක ධර්මයක්. එතකොට ධර්මයට ප්‍රතිවිරුද්ධ ධර්මයේ හැටියට යම් එක් කාරණයක් තියෙන්නට පුළුවන්. එතකොට මෙත්තාව නැමැති ගුණයට ඍජුවම ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි ද්වේෂය. හැබැයි ද්වේෂය විතරක් නෙමෙයි මෙත්තාවට බාධා කරන්නේ. ලෝභයත් බාධා කරනවා, රාගයත් බාධා කරනවා, තෘෂ්ණාව බාධා කරනවා. එතකොට බලාපොරොත්තුව බාධා කරනවා, අපේක්ෂාව බාධා කරනවා. මේ මේ ලෝභය නිසා ලෝභ මූලිකව ඇතිවන සියලුම දුර්වල මනෝභාවයන් මෙත්තාවට බාධක ධර්මයි. එතකොට දැන් මෙත්වරණ තනත්තාට සුවසේ නිදා ගන්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? ඒ තනත්තාට ඇලීම් ගැටීම් වශයෙන්, ලෝභ ద్వේෂ වශයෙන් මනසට පීඩා කරන ක්ලේශයන් යටපත් වෙලා සමනය වෙලා. ඒ නිසා ඔහුගේ නිින්දට බාධා කරන ධර්ම ඔහුගේ මනසේ නැහැ, අවදි වෙලා නැහැ. ඒවා මූලයන් තියෙන්නට පුළුවන් මූලයන් තිබ්බයි කියලා අපේ මනසට හානියක් නැහැ අපි පෙරත් සාකච්ඡා කරද්දී උපමාවක් හැටියට සිහිපත් කළානේ දැන් වතුර බොන ළිඳේ අඩිය රොන් මඩ තිබුණයි කියලා හැමතිස්සෙම වතුර බොර වෙලා මඩ වෙලා තියෙන්නේ නැහැ අඩියේ මඩ තියෙන උඩ පිරිසිදු වතුර තියෙනවා. හැබැයි මේ අඩියේ තියෙන මඩ ටික කැළතුනොත් කැළඹුණොත් තමයි අර වතුර පානය කරන්න බැරි මට්ටමකට එන්නේ. ඒ වගේ අපේ මනසේ අනුශය ක්ලේශයන්. අපි හැමෝම සෝවන් ඵලයටපත් වෙනකන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස අනුශය වශයෙන් තියෙනවා. අනාගාමී මාර්ගඥානය සාක්ෂාත් කරනකන් කාමරාග පටි ගැලීම් ගැටීම් දෙක අනුශය වශයෙන් තියෙනවා. එතකොට අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරනකන් මාන උද්දච්ච අවිජ්ජා මේවා අපේ මනසේ තැම්පත් වෙලා අනුශය වශයෙන් තියෙනවා. නමුත් අනුශය වශයෙන් තිබුණයි කියලා අපේ සිතට බාධා කරන්න ඒක අර ලිම්පතුලේ තියෙන රොන් මඩ වගේ එහෙම තියෙන ඒක ඇවිස්සලා ආවොත් තමයි අපේ සිතට ඒක බාධා කරන්නට සමත් එතකොට දැන් මෙත්සිත වඩන තැනැත්තාගේ මනසේ අර ප්‍රතිවිරුද්ධ ක්ලේශ ධර්ම අකුසල ධර්ම සමනය වෙලා අනුශය වශයෙන් තිබුණයි කියලා මනසට බාධා කරන්න සමත් වෙන්නේ නැහැ. ඒ නිසා මනස සැහැල්ලුවේ නිර්ආමිස ප්‍රීතියෙන් යුක්තයි සෞම්‍ය භවෙන් යුක්තයි කායික මානසික සංහිඳියාව ඇති වෙනවා ඒ නිසා ඒතනත්තාට මම අසවල් වේලාවට අවදි වෙනවයි කියලා අදිෂ්ඨාන කරගෙන නිින්දට ගියන් පස්සේ ඉතා සුළු කාලයක් ඇතුළත කායික මානසික සංහිඳුණු බවක් ඇතුව සුවසේ නිදා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා මෙත් වඩන තනත්තාට ලැබෙන පළමු ආනිසංසය හැටියට දක්වන සුඛං සුපති සුවසේ නිින්දයක් එතකොට දෙවැනි කාරණේ තමයි සුඛං පටිබුජ්ජති. දැන් සමහරු ඉන්න පුළුවන් අධික විදිහට වෙහෙසුනහම තෙහෙට්ටුනහම වැටෙනවා විතරයි දන්නේ. එහෙමම නිින්ද යනවා කොහේ ඉන්නවද කියලා නිනව් නැහැ. හැබැයි ඒ අය අර කායික තෙහෙට්ටුව නිසා වෙහෙස නිසා මානසික තෙහෙට්ටුව නිසා එහෙම නිින්දට වැටුනට ඒගොල්ලන්ට ඕන වෙලාවට අවදි වෙන්න බෑ. අවශ්‍ය වෙලාවට අවදි වෙන්නේ නැහැ. ඇයි අවදි වෙන්නේ නැත්තේ? ඒ නිදාගෙන තියෙන්නේ සැහැල්ලු සිතින් නෙමෙයි. අපි දැන් සතිය ගැන කතා කරද්දී සිහිය ගැන කතා කරද්දී අපි කතා බහ කළා. ඒ වගේම තීන මිද්දේ ගැන කතා කරද්දී අපි කතා කළා. යම් කෙනෙක් හරියට සිහිය වඩනවා නම් ඒතනත්තාට මනවින් සිහිය පුහුණු කළොත් නිද්දදිත් සිහිය පවත්වා ගන්නට පුළුවන්. නින්දෙදිත් ඒ තැනත්තා දේවල් උපාදාන කරගෙන පීඩා විඳින්නේ නැහැ අරමුණු භුක්ති විඳින්නේ නැහැ ඒ නින්දෙදිත් සිහිය පවත්වන්න. ඇයි ඒ නින්දෙදි සිහිය පවත්වන්න පුළුවන් කියලා කියන්නේ නින්ද කියලා කිව්වට කය සැතපෙනවා විනා අපේ සිත නවතින්නේ නැහැ. සිත හැම විටම අරමුණක් ගනිමින් සිත පහළ වෙනවා එය නිරුද්ධ වෙනවා අනිත්‍ය ලක්ෂණය නිසා නැවතත් අරමුණක් ගනිමින් සිත පහළ වෙනවා එතකොට අරමුණු නොගත්තොත් සිතට පවතින විදිහක් නැහැ ඒ නිසා සිත අරමුණු ගැනීමේ ක්‍රියාවලිය අපි නිදාගත්තයි කියලා නවතින්නේ නැහැ. ඒ ගන්න අරමුණු වල ස්වરૂපය වෙනස් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් අරමුණු ගන්නෙ නැහැ. සිතින් ගන්න අරමුණු ගන්නවා. ඒ අතරිනොත් අර උත්පත්ති සිතේදී ගත්තු අරමුණම ප්‍රතිසන්දියට අදාළ වෙච්ච අරමුණම නැවත නැවත ගත්තොත් එතකොට අපේ සිත භවාංග සිතයි කියලා හඳුන්වනවා. ඒ භවාංග සිත ඇති අවස්ථාවේදී අපිට බාහිර කිසිදු දෙයක් පිළිබඳව සටහනක් සංඥාවක් ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ නිසා මොකක්වත් ඒ භවාංග යට අපේ සිත අවතීර්ණ වෙලා අපි නින්දට ගියොත් අපට නින්ද පිළිබඳව කිසිවක්ම මතක හිටින්නේ නැහැ. ඒ මතක හිටින්න තරම් අරමුණක් ඒ සිතට බාහිර අරමුණක් එන්නේ නැහැ. බාහිර අරමුණක් කියලා කියන්නේ මනසේ සටහන් වෙලා තියෙන විවිධ ආරම්මන එන්නේ නැහැ. අපිට සිහින දැක්කා කියලා මතකයේ තියෙන්නේ අම්මම් සිහින පිළිබඳව අපට අත්දැකීම් තියෙන්නේ භවාංග සිතෙන් මිදිලා මනෝද්වාරික චිත්ත වීති ඇති වෙලා තිනවා ඒවා අතිමහන්තරම්මන හරි මහන්තරම්මන හරි පරිත්තරම්මන හරි අතිපරිත්තරම්මන හරි වශයෙන් මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනවා. හැබැයි මහන්තාරම්මන අති මහන්තාරම්මන වශයෙන් ඇති වෙන්නේ නැහැ. අර පරිත්තාරම්මන අති පරිත්තාරම්මන කියන ඉතා සුළු මට්ටමින් තමයි ඒවා මනෝද්වාරිකව ඇති වෙන්නේ. මොකද අර ප්‍රබල මට්ටමින් ඒවා ඇති වුණොත් එතකොට ඒ පුද්ගලයාට අවදිවීමක් එහෙම නැත්නම් නැවත කය වචන සක්‍රිය වීමක් දක්වා එය ප්‍රබල වෙන්නට පුළුවන්. ඒ නිසා අපි සිහිනෙන් අපි අපි නින්දදි සිහින දකින්නවා කියලා කියන්නේ අර භවංග සිතට අමතරව මනෝද්වාරික චිත්ත වීති යම් යම් ප්‍රමාණයකට ඇති වෙනවා. එතකොට එහෙම ඇති වුණාන් පස්සේ අපිට දැකපු දේවල් ඒවා අපිට මතකයේ තියෙනවා. නමුත් භවංගයට සිත පතිත වෙලා නින්දට වැටුණොත් එහෙම මොකක්වත්ම සටහන අපිට මතක හිටින්නේ නැහැ. හැබැයි මේ නිදා ගන්න තැනත්තාට ඒ විදිහට මෙත්සිත පුහුණු කරගෙන සිහිය දියුණු කරගෙන එහෙම නිදා ගන්න පුළුවන් නම් සුඛං සුපති සුඛං පටිබුජ්ජති සුවසේ නිින්ද යනවා සුවසේ අවදි වෙනවා එයි අර සිහින දකිමින් පීඩා විඳින ගතියක් මොකුත් නැහැ දැන් මේක ඊළඟ ආනිසංසය හැටියට දක්වන්න පාපකං සුපිනම් පස එතකොට සමහර වෙලාවට සිහින නොපෙනීම භවාංග සිතත් එක්කලා සිත ගැඹුරු නින්දකට යනවා මේ කය ගැඹුරු නින්දකට යනවා එහෙම නැත්නම් ඒතනත්තට මනෝද්වාරික චිත්තවිති ඇති වුණා උනත් එහිදී බියපත් වෙන තැති ගන්න විදිහේ ආරම්භන මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරු නිින්දෙන් නපුරු සිහින දැකලා බය වෙනවා, කෑ ගහනවා, සමහරලාට නැගිටලා යනවා. එහෙම නැත්නම් මේ අතපය විසි කරනවා, ළඟ තියෙන ඒවට ගහනවා. දැන් සමහරලාට නිින්දෙන් තව කෙනෙකුට ගහනවා කියලා අතින් ගහන්න පුළුවන් ඇඳ විට්ටමට හෝ ළඟ තියෙන බිත්තියට හෝ පයින් ගහනවා කියලා ඇඳ විට්ටමට හරි බිත්තියට හරි පහරක් වදින්නට පුළුවන්. ඇයි අර ඇතුළේ ඇති වෙන ආවේගය. එතකොට මේ මනෝද්වාරික චිත්ත වීති බලවත් විදිහට ඇති වෙලා. එතකොට තමයි කය ක්‍රියාත්මක. එතකොට අපට අර විදිහට තැති ගන්නවන බිය ඇති කරන අකමැති අරමුණු අපේ මනසට නිින්දෙන් එන්නේ ඇයි? අපේ සිතේ ඒවා හැම තිස්සෙම කැකෑරෙමින් පැවතිලා. ඒවා අනුශය වශයෙන් යටපත් වෙලා නෙමෙයි අපේ මනසේ සක්‍රීය මට්ටමින් ඒ තැති ගන්න අරමුණු තියෙනවා. හැමතිස්සෙම අර බාහිර භෞතික දේවල් මත යැපෙනවා කැමැති දේ සිදු නොවේද අකමැති දේ සිදු වේද බලාපොරොත්තු කඩ වේද කියන මේ කරුණු තුනේ නිරන්තරයෙන් තැති ගනිමින් ඉන්නේ අපේ මනසට පීඩා ඇති කරන කාරණා ඔය තුනනේ පීඩා ඇති කරන්නේ කයට පීඩා ඇති කරන ඒවා ස්වභාවිකව ඕනම විදිහකින් සිද්ධ වෙන්නට පුළුවන්. මනසට පීඩා ඇති කරන කරුණු ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එතකොට ඒ කාරණා තුන අපිට පීඩා ඇති කරන්නට සමත් වෙන්නේ ඇයිද? අපි හිතන විදිහත් එක්කලා. කැමති දේ සිදු නොවේ කියන තැතිගැන්මෙන් අපි පීඩාව විඳිනවා. අකමැති දේ සිදු වෙයි කියන තැතිගැන්මෙන් අපි පීඩාව විඳිනවා. බලාපොරොත්තු කඩ වෙයි කියන ආකල්පෙන් අපි පීඩාරු. එතකොට ඔය විදිහට තමයි අපි භෞතික ලෝකය පිළිබඳව මානසික පීඩා. භෞතික ලෝකය පිළිබඳව කයට ඇති වෙන පීඩා ඒවා ඒ ස්පර්ශයත් එක්කලා සිද්ධ වෙනවා. භෞතික ලෝකය මනසට බලපාන විදිහක් නෑ. අපේ මනස සංසුන්න. නමුත් භෞතික ලෝකේ හැම විටම අපේ මනසට බලපෑම් ඇති කරනවා. අපි ඔය ක්‍රම තුලට භෞතික ලෝකේ අපි කැමති දේවල් ඒ විදිහටම තියෙන්න ඕන කියලා අපි හිතනවා. ඒක වෙනස් වෙයිද කියලා හිතනකොට අපිට තැතිගැන්මක්, බියක්, කම්පනයක් ඇති අකමැති දේවල් නොතිබිය යුතුයි කියලා අපි හිතනවා. ඒතකොට අකමැති දෙයක් සිදු වෙයිද කියලා හිතනකොට අපිට බියක්, තැතිගැන්මක්, කම්පනයක් ඇති වෙනවා. ඒ වගේම මම සැලසුම් කරලා තියෙන විදිහට බලාපොරොත්තු වෙන විදිහට හැම දෙයක්ම විය යුතුයි කියලා මම හිතනවා. ඒක එහෙම නොවේයිද කියලා හිතනකොට කම්පනයක්, තැතිගැන්මක් ඇති වෙනවා. එතකොට ඔය කරුණ වලින් නිරන්තරයෙන් අපේ මනස ව්‍යාකූලව තිබුණා නම් නිින්දෙදිත් ඒව අවදි වෙන්න ගන්න. ආසන්න වශයෙන් මතුවෙච්ච මනෝභාවයන් තමයි නිින්දෙදි මනෝද්වාරික චිත්ත වීති හැටියට ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්න ඒ අරමුණු ගනිමි. එතකොට නිතර බාහිර ලෝකයේ මත යැපුණු බාහිර ලෝකයේ ඇලීම් ගැටීම් වශයෙන් ගත්තු තැනත්තාට නිින්දෙදි සැහැල්ලු නිින්දක් නැහැ අර විදිහට තැති ගන්න බියපත් වෙන අරමුණු හැම විටම මනසට ඇවිල්ලා මනස වික්ෂිප්ත වෙනවා. නමුත් මෙත්පඩන තැනත්තා අර මෙත්සිත තුලින් ඇලීම් ගැටීම් සමනය කරලා තියෙන නිසා අර මෙත්තා මනෝභාවය තුලින් ඇති කරන මානසික සංහිඳියාව නිසා ඒ තනත්තාට අර විදිහට ඇලෙන ගැටෙන අරමුණු මතුවෙන්නේ නැහැ. ඒ වගේම කැමති දේ නොලැබෙයිද අකමැති දේ සිදු වෙයිද බලාපොරොත්තු කඩවේයිද කියන මෙබඳු කම්පනයන් ඇති වෙන්නේ ඒතනත්තාට ඊටාම සුවසේ නිදා ගන්නට පුළුවන්. සිහින දැක්කා වුණත් ඒතනත්තා දකින්නේ කුසල ආරම්මණයක් මතු කරගත හැකි සිහින. වන්දනාවක යන හැටි, බණ අහන හැටි, පිරිත් කියන හැටි, භාවනා කරන හැටි ධර්ම සාකච්ඡා කරන හැටි මේ වගේ තමන්ගේ ජීවිතයේ යම්කිසි කුසල අරමුණක් ඇති වෙච්ච සිදුවීම් සමහරට සිහිනෙන් පෙනෙන්නට පුළුවන් සිහින පෙනෙනවා නම් නමුත් අර වගේ තැති ගන්න බියපත් වෙන ආරම්මණයන් ඇති වෙන්නේ නැහැ. එතකොට සුඛං සුපති සුවසේ නිබ්බයනෝ සුඛං පටිබුද්ධති සුවසේ අවදි වෙනෝ න පාපකං සුපිනම් පස්සති. පාපකාරී සිහින දකින්නේ නැහැ. ඊළඟට manussානම් පියෝ හෝති. ඒ තනත්තා මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් ප්‍රියෝ හෝති. අමනුස්සයින්ටත් ප්‍රිය වෙනවා. මෙත් වඩන තැනැත්තා මිනිස්සු සහ නොමිනිස් මනුෂ්‍ය අමනුෂ්‍ය දෙපක්ෂයටම ප්‍රියශීලී පුද්ගලෙක් එතකොට දැන් කොයිතරම් ගැටෙන හැපෙන පිරිසක් හිටියා වුණත් අර නිතර මෙත්සිත පවත්වන කෙනාගේ මනසින් ඇති කරන ඒ මානසික තරංග අනිත් කෙනාට ස්පර්ශ වෙනකොට ඒතනත්තාට එක්තරා ප්‍රියශීලී ගතියක් මේ පුද්ගලයා පිළිබඳව ඇති වෙනවා. එතකොට ඒක සරාගී මට්ටමක් නෙමෙයි අර නොගැටෙන මට්ටම. ඒ කියන්නේ අනිත් කෙනා ප්‍රතික්ෂේප නොකරන, පිළිකුල් නොකරන, නොගැටෙන, ඒ බඳු සෞම්‍ය ස්වરૂපයකින් ඒතනත්තා දිහා බලන්න ප්‍රතිචාර දක්වන්න අනිත් අය පෙළඹෙනවා ඇයිද එහෙම වෙන්නේ කියලා අනිත් අයට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් ඒගොල්ලන්ට තමන්ගේ මනස ගැන ප්‍රතිවේක්ෂණයක් නැතිනම් නමුත් ඒ තනත්තා කෙරෙහි ඒ විදිහට මිනිස්සෙන්ගේ ප්‍රතිචාරය සුබවාදී වෙනවා සෞම්‍ය වෙනවා මනුස්සානම් පියෝ හොති අමනුස්සානම් පියෝ හොති එතකොට අමනුස්සෙන්ටත් ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවයි කියන කාරණේ පැහැදිලි කරන්න මහානායක හඳුරු මෙහිදී විශාක කියන තරුණ වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය දක්වලා තියෙනවා. විශාක කියලා කියන්නේ ඉන්දියාවේ තරුණෙක්. ඔහුට අහන්නට ලැබෙනවා ලංකාව ಗುಣධම් වඩන්න භාවනා කරන්න ඊටාම යෝග්‍ය තැනක් මහානදම් පුරන්නට ඊටාම සුදුසු තැනක් හැම තැනම විහෙර විහාර තියෙනවා මිනිස්සු බොහොම සදහැසිතින් දන් දෙනවා ප්‍රත්‍යපහසුකම් තියෙනවා ඒ වගේම සුවසේ ಗುಣධම් වඩන්නට සෞම්‍ය පරිසරයක් තියෙනවා මෙහෙම අහන්නට ලැබිලා ඔහු කල්පනා කරනවා එහෙනම් මම ලංකාවට ගිහිල්ලා පැවිදි වෙන්නට ඕනේ එහෙම කල්පනා කරලා ලංකාවට ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා උන්වහන්සේ භාවනා කරලා මෙත්සිත දියුණු කරගන්න. එහෙම මෙත්සිත දියුණු කරගෙන මෛත්‍රී ධානය ට සමවදින්නට පුළුවන් මට්ටමට උන්වහන්සේගේ මෙත්සිත ප්‍රගුණ කරගන්න. එහෙම ප්‍රගුණ කරගෙන දවසක් උන්වහන්සේ සිතුල් පව්වට වැඩම කරනවා ඒ සිතුල් පව්වට වැඩම කරද්දී එක්තරා මන්සන්දියකට ගිහිල්ලා මෙතනින් මොන පැත්තටද යන්න ඕන සිතුල් පව්වට කියලා සිතනකොට එක්තරා රුක්ෂ දේවතාවෙක් උන්වහන්සේට මඟ පෙන්වනවා මෙන්න මේ දිශාවටයි සිතුල් පව්වට යා යුතු මාර්ගය එතන උන්වහන්සේ සිතුල් පව්වට ගිහිල්ලා සිතුල් පව්වේ මාස 4ක් විතර වැඩ ඉඳලා උන්වහන්සේ කල්පනා කරනවා හෙට දවසේ මම මෙතනින් නික්මිලා ආපහු වඩිනොයි. එහෙම හිතාගත්තට පස්සේ උන්වහන්සේට රාත්‍රී කාලේ ඇහෙනවා කවුද සක්මන කෙලවර අඬනවා. ඊට පස්සේ උන්වහන්සේ අහුව කවුද ඔය කියලා. මම මේ ගහේ ඉන්න රුක්ෂ දේවතාවක්. ඇයි ඔබ අඬන්නේ කියලා ඇහුවෙන් පස්සේ මේ දේවතාවා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ වනල හැබේ මේ සිතුල්පව් වෙහෙරේ වැඩ ඉන්න තාක්කල් මේ මුළු ප්‍රදේශයේම අමනුෂ්‍යෝ ඕනෝන් සමග ගැටෙන්නේ නැතුව, දබර කරන්නේ නැතුව, විවාද කරන්නේ නැතුව බොහෝම සාමකාමීව කටයුතු කළා මේ සියලුම අමනුෂ්‍යයන්. දැන් ඔබ වහන්සේ හෙට වැඩම කළාට පස්සේ ආපහු ඒ අයගේ ප්‍රකෘති ස්වභාවය මතුවලා මහා ගාල කෝට්ටියක් ඇති වෙනවා. ඒ නිසයි මම හඬන්නේ ඔබ වහන්සේට නවතින්නට පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ අර විශාක තෙරුන් වහන්සේ කල්පනා කරනවා. ඉතින් මම මෙහි ඉඳීමෙන් බොහෝ දෙනාට යහපතක් වෙනවා නම් එහෙනම් තව 4 මාසයක් මම මෙහි ඉන්නම් කියලා උන්වහන්සේ නැවතුණා. නැවතලා උන්වහන්සේ නැවතත් මාස කිහිපයක් වැඩ ඉඳලා නික්ම යන්නට හදනකොට ආපහු අර దేవතාවා හඬා වැළුවා. ආයෙත් උන්වහන්සේ ගමන වැළැක්වුවා. මේ විදිහට උන්වහන්සේගේ ජීවිත කාලය මුළුල්ලේම උන්වහන්සේ සිතුල්පව්වේ වැඩ හිටියා. ඇයි? අර දෙවියන්ගේ ඇරයුම මත කුමක් නිසාද? ඒ දෙවියන්ටත් උන්වහන්සේ ප්‍රියයි. අවශේෂ අමනුෂ්‍යයන්ටත් උන්වහන්සේ ප්‍රියයි. උන්වහන්සේ ප්‍රිය වුණා පමණක් නෙමෙයි උන්වහන්සේ නිසා අනෙකුත් බොහෝ දෙනාගේ සිත් සතන් වල ඇති වෙන වෛර ක්‍රෝධ ආදී සංසිඳිලා සියලු දෙනාමත් සාමකාමීව පැවතුණා එතකොට කොච්චර මෙත් සිත අනිත් අයගේ මනෝභාවයන් පරිවර්තනය කරන්නට බලපෑම් ඇති කරලා තියෙනවා. එතකොට දැන් මේවා ඇත්තටම වර්තමානයේ යම් ප්‍රමාණයකට භෞතික උපකරණ ප්‍රයෝගී කරගෙන පරීක්ෂා කරලා තියෙනවා. ඇමරිකාවේ එක්තරා පරීක්ෂණයක් කරලා තියෙනවා. කිලෝමීටර් 1600ක් පමණ දුරින් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් රඳවලා එතකොට ඔවුන් දෙදෙනා පරීක්ෂණයකට ලක් කරනවා කියන එක විතරයි ඒ දෙදෙනාට කියන්නේ. මොකක්ද පරීක්ෂණේ කොහොමද කරන්නේ මේ මුකුත් කියන්නේ. හැබැයි මේ දෙදෙනාම ඉන්න තැන්වල විද්‍යාඥ පිරිසක් ඉතා සූක්ෂම උපකරණ ඔවුන්ගේ ශරීරවලට සවි කරලා අර සිත ක්‍රියාත්මක වෙන හැටි ඒගොල්ලන්ට උපකරණයෙන් මනින්න බැරි වුණාට සිත නිසා මතුවෙන චිත්ත තරංග සියුම් උපකරණ වලට හසු කරගන්නට පුළුවන්. එතකොට මේ ස්ත්‍රිය සහ පුරුෂයා දැන් ඉන්නේ ඔවුනොවුන්ට කිලෝමීටර 1600ක් පමණ දුරින්. එතකොට එහෙම තියලා අර දෙදෙනාගේම ප්‍රකෘති මානසික මට්ටම තියෙනකොට චිත්ත තරංග ක්‍රියාත්මක වෙන හැටි අර අය අධ්‍යයනය කරනවා නිරීක්ෂණය කරනවා ඊට පස්සේ අර කාන්තාවට දුරකථනයෙන් කතා කරලා කියනවා දැන් මේ පුරුෂයා ඉලක්ක කරගෙන ඔහුට ද්වේෂ කරන කවර හෝ මනස ගැටෙන කාරණයක් මතු කරගෙන ඔහු කෙරෙහි ද්වේෂ සිතුවිලි ඇති කරන. එතකොට දැන් පුරුෂයා දන්නේ නැහැ තමන් මොන වගේ තත්වයකට ලක් වෙනවද කියලා ඔහු සාමාන්‍ය විදිහට පවතිනවා. දැන් අර කාන්තාව ද්වේෂ කිරීම ආරම්භ කරලා ටික වෙලාවක් යනකොට අර විද්‍යාඥයෝ දකිනවා මේ පුරුෂයාගේ ස්වභාවිකව ක්‍රියාත්මක වුණු ඒ චිත්ත තරංග රටාවේ යම් යම් වෙනස්කම් ඇති වෙලා ඉතා කෙටි වේලාවකින් බරපතල විදිහට ව්‍යාකූල වෙලා එක්තරා රෝගී පුද්ගලයෙකුගේ ස්වરૂපයක් ඇති වෙන හැටි ඒ අය පරීක්ෂා කරනවා අධ්‍යයනය කරනවා ඊට පස්සේ අර කාන්තාවට දුරකථනයෙන් කතා කරලා කියනවා දැන් මොහු අරමුණු කරගෙන මෙත් වඩා දැන් අර ද්වේෂ කරනවා තරම් පහසු නෑනේ මෙත්සිත සාමාන්‍ය කෙනෙක් අවදි කරගන්න එක. ඉතින් ඒ නිසා අර ද්වේෂයෙන් මනස ව්‍යාකූල කරන තරම් වේගෙන් මනස සංසුන් කරන්න බැරි වුණා. නමුත් සෑහෙන වෙලාවක් ඒ විදිහට මෙත් වඩනකොට ඔවුන් හඳුනාගත්ත අර විකෘති වුණු විෂම වුණු චිත්ත තරංග ස්වභාවය නැවත ප්‍රකෘතිමත් වෙලා අර පෙර තිබුණු යථා තත්ත්වයටපත් වෙන හැටි. ඉතින් මේ බඳු පරීක්ෂණ බොහෝ ගණනක් කරලා ඒ අය මේ උපකරණ මගින් තහවුරු කරගෙන තියෙනවා කිලෝමීටර් දහස් ගණනක් දුර ඉන්න කෙනෙක් උනත් අරමුණු කරලා අපි මනසින් සිතන සිතුවිල්ල ඒ තනත්තාට යම් බලපෑමක් ඇති කරන්නට සමත් වෙනවා නිසා අපි ද්වේෂ සහගතව වෛරී සහගතව යම් කෙනෙක් පිළිබඳව සිතනකොට ඒක ඒ තනත්තාට ස්පර්ශ වෙනවා දැනෙන්න ගන්න. එතකොට මේක ඕනනම් අත්හදා බලන්න කියලා කියන්න බෑ. නමුත් ඕන කෙනෙකුට මේ බඳු අත්දැකීම් තියෙනවා. අපි හිතමු විදේශ රටක ඉන්න තමන්ගේ ඥාතියෙක් ගැන හෝ මෙහි ඉඳලා ද්වේෂ සහගතව නිතර නිතර කතා කරලා එතනත්තගේ අඩුපාඩු එතනත්තර නිඳා කිරීම ආදිය නැවත නැවත සිද්ධ කළොත් එතනත්තා මුණ ගැහුණු වෙලාවක පැහැදිලිව ඔවුනොවුන් අතර ඒ වෙනස දකින්නට පුළුවන් අර පුද්ගලයාට මේ පුද්ගලයාව වැඩිය ප්‍රිය නැති ගතියකින් ඒ තනත්තා කටයුතු කරන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම විදේශ රටක ඉන්න කෙනෙකුට නම් නිතර නිතර මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරනවා නම් ඒ තනත්තා හමුණු අවස්ථාවක ඊටාම ප්‍රියශීලීව කතා බහ කරන හැසිරෙන ඇසුරු කරන ආකාරය අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ විදිහට මෙත්සිත පුහුණු කරන තැනැත්තා මිනිසුන්ටත් ප්‍රිය වෙනවා දෙවියන්ටත් ප්‍රිය වෙනවා ඊළඟට හයවෙනි කාරණය තමයි දේවතා රක්කන්ති දෙවියන්ට ප්‍රිය වෙනවා විතරක් නෙමෙයි දෙවියන් විසින් ඒ තැනැත්තාව ආරක්ෂා කරනවා දැන් මේ සම්බන්ධව හොඳම උදාහරණයක් තමයි මෙත්ත සූත්‍රය කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ 500ක් භික්ෂුන් වහන්සේලා කමඨහන් අරගෙන භාවනා කරන්න එක්තරා වනලැහැබකට යනවා. එහි වස්වසන්නට අදිෂ්ඨාන කරගන්නවා. ඉතින් උන්වහන්සේලාගේ සීල තේජස නිසා අර ගස් ඇසුරු කරගෙන ඉන්න රුක්ෂ දේවතාවුන්ට උන්වහන්සේලාට ඉහලින් ඉන්න අපහසුයි උන්වහන්සේලාගේ අර ಗುಣ තේජස සීල තේජසත් එක්ක. ඒ නිසා මේගොල්ලෝ තම තමන්ගේ විමාන වලින් බැහැරට වෙලා හිටියා මේ ස්වාමීන් වහන්සේලා අද යයි හෙට යයි කියලා බලාගෙන හිටියා. උන්වහන්සේලා යන පාටක් නෑ. දැන් වස් සමාදම් වෙලා එහි උන්වහන්සේලා තුන් මාසයක්ම නවතින්නයි සූදානම් ඊට පස්සේ කල්පනා කළා දැන් අපිට මෙහෙම අපේ විමාන වලින් බැහැර වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. මේ භික්ෂුන් වහන්සේලාට වෙන තැනකට උනත් යන්න පුළුවන් භාවනා කරන්න. ඒ නිසා කොහොම හරි උපක්‍රම යොදලා මේගොල්ලෝ මෙතනින් අයින් කරන්න ඕන කියලා අර අමනුෂ්‍ය පිරිස කල්පනා කළා. එතකොට දැන් දෙවියන් අතර වුණත් ඉන්නවා සම්මිය දෘෂ්ටික දෙවියෝ, මිත්‍යා දෘෂ්ටික දෙවියෝ, දෙවියන් අමනුෂ්‍යයන් හැම කෙනෙක් අතරම ඉන්නවා. එතකොට දැන් මෙතනදී සමහරට මිත්‍යා දෘෂ්ටික පිරිස ඒකට මූලික වෙන්නට ඇති සම්මිය දෘෂ්ටික වුණත් Tamanට කරදරයක් පීඩාවක් නම් එබඳු අය තව කෙනෙක් එතනින් නික්ම යනවා නම් ඒ පීඩාකාරී කෙනා එතනින් අයින් වෙනවා නම් ස්වභාවිකව කැමැත්තක් ඇති වෙනවා. දැන් මිනිස්සු සම්මියදෘෂ්ටික උණයි කියලා අපි දකිනවනේ දැන් සමහරට පන්සලක පිරිත් දැම්මෙන් පස්සේ ඔන්න ඒකට කෑ ගහනවා, දොස් කියනවා, පොලිසිය යනවා. ඇයි සම්මියදෘෂ්ටික පෙරුවන් පිළිගන්නවා තමයි. නමුත් අර එකෙන් බාධා එනකොට ඒක ඒක නවත්ත ගන්න. එතකොට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් යම් තැනක වැඩ ඉන්නවා නම් ඒක Tamanට කරදරයක් කියලා හිතනවා සමහරට බෞද්ධයෝම ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අර යම් ප්‍රමාණයකට සම්‍යදෘෂ්ටික භාවය තිබුණා වුණත් සමහර වෙලාවට Tamanට කරදරයක් කියලා දැනෙනකොට ඒක එතනින් ඉවත් වෙනවා නම් ඒ පුද්ගලයා එතනින් අයින් වෙනවා නම් හොඳයි කියන අදහසකට එනවා. ඉතින් දැන් මේ රුක්ෂ දේවතාවොත් ඒ විදිහෙන් නොයෙක් බිහිසුණු ශබ්ද ඇති කරලා දුර්ගන්ධයන් ඇති කරලා විවිධ විකෘති ඡායාවන් පෙනෙන්නට සලස්සලා මේ භික්ෂුන් වහන්සේලා තැති ගැන්නෙව්වා දිනපතා. ඉතින් දින 15කට සැරයක් මේ භික්ෂුන් වහන්සේලා එකට ඒක රාශි වෙනවා පොහොය කර්ම කරන්න. ඉතින් එහෙම දින 15කට පස්සේ එකතු වුණාට පස්සේ දකින්න හැම දිනාම අර මේ ආරණ්‍යයට එනකොට තිබිච්ච ප්‍රියශීලී ගතිය නෑ ඔක්කොම දුර්වර්ණ වෙලා තැතිගෙන වැහැරිලා හරීම පීඩාකාරීව ගත කරන බව. පස්සේ මහතෙරුන් වහන්සේ ඇහුවා ඒ වහන්සේලාට මොකද්ද තියෙන ගැටලුව? එතකොට අර හැම දිනම එකම කතාව කිව්වා. එතකොට මහතෙරුන් වහන්සේටත් ඒ අත්දැකීම තියෙනවා. ඊපස්සේ උන්වහන්සේ යෝජනා කරනවා මෙතන අපට එච්චර සුදුසු තැනක් නෙමෙයි. ඒ නිසා අපි එහෙමනම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අපිට පසුවස් සමාදම් වෙන්නත් පුළුවන් මාසයකට පස්සේ ඊළඟ පොයේ දවසේ. ඒ නිසා අපි එහෙම හරි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ කාරණේ කියලා අපි වෙනත් සුදුසු තැනකට යමු වස් සමාදම් වෙන්න. පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මේ කාරණේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසා බලනවා මුන්වහන්සේලාගේ ශ්‍රමණ කෘත්‍ය සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අරහත්ත්වයට සඳහා ගුණධම් වඩන්න උන්වහන්සේලාට තව කොතනද යෝග්‍ය උන්වහන්සේ දකිනවා මේ භූමියම තමයි උන්වහන්සේලාට වඩාම සිද්ධ භූමියක් වෙන්නේ. අපට අපේ මනස තමයි වඩන්නේ. හැබැයි මනස වඩන්නට කායික සුදුසුකම් තියෙනවා. පාරිසරික සුදුසුකම් තියෙනවා. දේශගුණ සුදුසුකම් තියෙනවා. මේවා ඉතා සූක්ෂම කාරණා. අපිට බැලුව බැලමට පේන්නේ හිත හදාගන්නනේ ඕන කියලා. හිත හදාගන්න අපි හැම විටම يعني පාරිසරික தත්ත්වය මොකක් වුණත් අපි ඒ සඳහා වෙහෙසෙන්න ඕන මනස සකස් කරගන්න. හැබැයි අර ප්‍රශස්ත පාරිසරික සාධක තියෙනවා නම් තමයි අපිට වඩාත් මනස කුළු ගන්නවන්නට අර සූක්ෂම ධර්ම අවබෝධ කරන තැනකට අපේ මනස මෙහෙවන්න පුළුවන් දැනට අපේ මනසේ තියෙන ද්වේෂය, කෝපය, රාගය ආදී යටපත් කරගන්න මේ 아무තු පාරසරික සහයෝගයක් ඕනේ. ඒවා ඊටාම රළු, දුර්වල, ඕලාරික මනෝභාවය. ඒවා මේ ඉන්න පරිසරය තුලම දුරු කරගන්න අපිට නිතර උනන්දු වෙන්න අවශ්‍යයි. ඒක කරන්න පුළුවන්. මේ කතා කරන්නේ ඉතා සූක්ෂම තැනකට අපේ මනස මෙහෙවන්න අරහත්ත්වයේ වැනි ඉතා සියුම් තැනකට සමස්ත සාංශාරික කුසල බලය පාරමිතා ශක්තිය ගොනු කරන තැනකට එතකොට මානසික සමතුලිතතාවය ඉන්ද්‍රිය සමතාවය ගොඩනගන තැනකට එනකොට අර පරිසරයෙන් බලපාන ඉතා සියුම් සාධකයේ පවා සාධකයක් වෙනවා සියුම් බාධකයේ පවා බාධකයක් වෙනවා ඉතින් අන්න ඒ බඳු අවස්ථාවක් ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේක කෙනෙක් වැරදි විදිහට ගන්න පුළුවන්. ආහාමුදුරෝ කියන්නේ එහෙනම් මේ පරිසරය හොඳ නැත්නම් භාවනා කරන. ඒ වගේ අදහසක් නෑ. අද සමාජගත වෙලා තියෙන. භාවනා කරන්න නම් භාවනා මධ්‍යස්ථානයට යන්න ඕන, කැලේට යන්න ඕන. මේ පන්සලේ ඉඳගෙන, ගමේ ඉඳගෙන, ගෙදර ඉඳගෙන භාවනා කරන්න බෑ. සද්දබද්ද ඇති වෙන තැන භාවනා කරන්න බෑ. කාර්ය බහුලතන භාවනා කරන්න බෑ. හිත වික්ෂිප්තනම් භාවනා කරන්න බෑ. ඒ වගේ තමයි හිතාගන්නේ. ඉතින් ඒ නිසා අපි නිතරම පැහැදිලි කරලා දෙන කාරණයක් තමයි අපිට භාවනාව ආරම්භ කරන්න අමුතු තැනකට යා යුතු නෑ. ඔය ඉන්න තැනින්ම තියෙන්නේ අකුසලේ නම් අකුසලයෙන් පටන් ගන්න ඕනේ. ඒ කොහොමද අකුසලයෙන් පටන් ගන්නෙ? චිත්තානුපස්සන, ධම්මානුපස්සන දෙකේදීම බුදුහාමුදුරුවෝ අකුසලය දිහා බලන්නට. තියෙන්නේ රාගසිත නම් ඉස්සෙල්ලා ඒක දිහා බලන්න. බලලා ඒක ඇති වෙන හැටි හඳුනගන්න. ඒක දුරු කරන්න. ඊට පස්සේ විතරාගී බව හඳුනගන්න පුළුවන්. නැත්තම් තියෙන්නේ රාගය නම් විතරාගී බව හෙව්වයි කියලා හරියන්නේ නැහැ. තියෙන්නේ ද්වේෂය නම් මෙත්තාව හෙව්වයි කියලා හරියන්නේ නැහැ. තියෙන එක දිහා මුලින් බලන්නට ඕන. බලලා ඒකේ හේතුත්ත්වය හඳුනගෙන ඒක බැහැර කරගත්තට පස්සේ තමයි අපිට වඩා උසස් ධර්මය එතන මතු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ විදිහට අපිට මේ රළු මට්ටමේ ඉඳගෙන මේක පුහුණු කරද්දී අර වගේ සූක්ෂම කාරණා ඇත්තාය නැතාය කියලා ලොකු ගැටලුවක් නැහැ. හැබැයි මනස සියුම් විදිහට වර්ධනය කරනකොට ඊට කුඩා පාරිසරික සාධකයේ පවා අපට සාධකයක් වෙනවා. කුඩා පාරිසරික බාධකයේ පවා බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බලන්නේ මේ භික්ෂුන් වහන්සේලාට කොතනද සුදුසු. ඒතකොට උන්වහන්සේ දකිනවා මේ පාරිසරික සාධකම තමයි උන්වහන්සේලාට ප්‍රත්‍ය වෙන්නේ. ඒකට ඉතින් විවිධ හේතු තියෙන්න පුළුවන්. පරිසරයේ දැන් තියෙන තත්ත්වය විතරක් නෙමෙයි. උන්වහන්සේලා පෙර ආත්ම භාවවල මේ ඒ භූමිය තුල නම් වැඩිපුර ගුණධම් වඩලා තියෙන්නේ. ඒකත් උන්වහන්සේලාට දැනුණත් නොදැනුණත් ඒක මනසට බලපාන එක්තරා සුවිශේෂ ප්‍රත්‍යක්. සුවිශේෂ සාධකයක්. ඉතින් ඒ වගේ කාරණා තියෙනවා. දැන් ඒ වගේ අර තව එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව කියවෙනවා. බුදුරජාණන් වහන්සේ සමග චාරිකාවෙහි වඩිනකොට ඒ හාමුදුරුව එක්තරා අඹ වනයක් දකින. අඹ උයන. දැකලා උන්වහන්සේට එතන නතර වෙන්නම හිතෙනවා. මෙතන තමයි මට භාවනා කරන්න සුදුසු තැන කියලා. බුදුහාමුදුරුව දේශනා කරන ඔතන නවතින්න එපා. ඔතන නැවතුනොත් උන්වහන්සේට භාවනා කරන්න බෑ. ඔතන සුදුසු තැන නෙමෙයි. බුදුහාමුදුරුව කියන දේ අහන්නෙත් නෑ. උන්වහන්සේ එතන නවතින. නැවතිලා මොකද ඊතරම් උන්වහන්සේගේ හිත්ගත්තු තැන. අන්තිමට භාවනා කරන්න කියලා උත්සාහ කරනවා එන්න එන්න එන්න එන්න මනසේ රාගය මතුවෙනවා. රාගය මතුවලා හුද්දටම රාගයෙන් ව්‍යාකූල ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා තමන්ගේ අත්දැකීම කියනවා. කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඕක තමයි මම කිව්වේ. ඔතන ඉන්න එපා කියලා පෙර භවයේ රජකම් කරන කාලෙක තමන්ගේ අන්තఃපුරය තිබුණු තැන ඉතින් ඒ නිසා තමයි මේ පරිසරයේ දැනට දැන් දැන් අන්තපුර ස්ට්‍රීම් නෑ දැන් තියෙන්නේ අඹගස් ටිකක් විතරයි. එතකොට දැන් අඹගස් ටික තිබුණාට ඒ භූමියට ඇතුල් වෙනකොට ඒ භූමි සාධකය උන්වහන්සේගේ මනසට තදින් ප්‍රියශීලීව දැනෙනවා. ඒ ප්‍රියමනාප මොකද්ද කියලා උන්වහන්සේට තේරෙන්නේ මේ ගස්වලටද පරිසර මොකද්ද කියලා තේරෙන්නේ හැබැයි මෙතන මම ඉන්න හොඳ තැන මෙතනට මෙතනට මම ප්‍රියයි මට මම මෙතන ඉන්න කැමති එහෙම ගතියක් උන්වහන්සේට දැනෙනවා දැනුණා උනාට උන්වහන්සේට තේරෙන්නේ ඒ ඒ බැඳීම ඇති වෙන්නේ කුමක් තුළින්ද? දැන් ඕක විවාහ ජීවිත තුලත් සිද්ධ වෙනවා. සමහරලාට සසරේ ගැටිලා ගැටිලා හැපිලා හැපිලා පලිගන්න එන කෙනා මොන ගෙහිච්ච ගමන් මෙයා තමයි මට විවාහයට යෝග්‍යම කෙනා කියලා සමහරට තෝරගන්න. ඇයි අර බහුල ඇසුර නිසා. හැබැයි ඒ ඇසුරු කරලා මෙහෙම ගැටීමක් තුලින්ද මේ ඇති වෙන මේ දැන හඳුනුම කියන එක ගොඩනැගිලා තියෙන ඇලීම මතද ඒ කියන්නේ සුහදත්වයේ මතද එහෙම නැත්නම් ගස්ඨණයේ මතද කියලා එකපාරට තේරෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක්. මොකද මේ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් නැතිනම් තමන්ගේ මනස ගැන එහෙම අධ්‍යයනය කරලා නැතිනම් අර දැකලා ඇසුරු කරලා පුරුදු ගතියත් එක්කලා හොඳට දන්න කෙනෙක් මේ තනත්තා තමයි මට සුදුසු කෙනා වගේ හැඟෙනවා. හැබැයි ඇතුලේ අර ගැටුම එකවරම ප්‍රකට වෙන්නේ නැහැ. ඒක මතුවෙන්නේ පස්සේ කාලේ. ඉතින් ඒකම වෙන්න පුළුවන් ආදරයෙන් සෙනෙහසින් සසර ඇසුරු කරපු චරිතත් ඒ විදිහට Tamanට මුණ ගැහුණු ගමන් මේ තනත්තා තමයි මේ තනත්තිය තමයි මට විවාහයට සුදුසු කෙනා කියලා එකවරම හැඟෙන්නට පුළුවන්. එතකොට ඒවා ඒ පුද්ගලයින්ට දැනෙන්නේ මොකක් නිසාද එහෙම හිතෙන්නේ කියලා. ඉතින් ඒවා හැම විටම හරි කියන එක නෙමෙයි. හැම විටම හරියන්නේ නැත්තේ මොකද අපි අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා නිවැරදිව හඳුනා ගන්න සමත් නැති නිසා. හැබැයි හරියට හඳුනා ගන්න උත්සාහ කරනවා නම් ඒ තහ සියුම් දේ පවා අපේ මනස ස්පර්ශ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා ඔබ වහන්සේලා එතනටම යන්න. එතනම තමයි ඔබ වහන්සේලාට සුදුසු තැන. හැබැයි මේ අමනුෂ්‍යයෙන් පැමිණෙන පීඩාව වළක්ව ගන්න මෙන්න මේ පිරිත භාවිත කරන්නට කියලා මෙත්ත සූත්‍රය උගන්වලා උන්වහන්සේලා පිටත් කරනවා. පිරිත හැටියටත් මේක පාවිච්චි කරන්න. භාවනා කර්මස්ථානයේ හැටියටත් මේකම පුහුණු කරන්න. ධර්මදේශනාව සඳහාත් මේක මාතෘකා කරගන්න ධර්ම සාකච්ඡාවටත් මේක මාතෘකා කරගන්න හැම කරුණ සඳහාම මේ මෙත්ත සූත්‍රයම යොදාගන්න. ඉතින් එහෙම කටයුතු කරනකොට ඊටාම කෙටි කාලයකින් අර විරුද්ධ වුණු දෙවි දේවතාව සියලු දෙනා උන්වහන්සේලාට සියලු ආරක්ෂා රැකවරණය සලස්සලා අරහත්ත්වයට පැමිණෙනකන් සුවසේ ගුණධම් වඩන්නට අවශ්‍ය සියලු පහසුකම් දෙවියන්ට කරන්නට පුළුවන් හැම පැත්තෙම ඒ සහයෝගය ලබා එතකොට ඒ නිසා දේවතා රක්කන්ති දෙවියන් විසින් ආරක්ෂා කරන කවුද මෙත් වඩන තැනැත්තා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ 6 වෙනි කාරණේ දේශනා කරන මෙත් වැඩීමේ ආනිසංස හැටියට දේවතා රක්කන්ති. ඊළඟට නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. අග්ගි කියලා කියන්නේ ගින්න. විස කියලා කියන්නේ ශරීරයට විස ද්‍රව්‍ය. සත්තම් කියලා කියන්නේ ආයුධ. එතකොට මෙත්තරණ තැනත්තාට ගින්නෙන් ඒ වගේම වස විස වලින් ආයුධ වලින් පැමිණෙන අන්තරායන් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධව නායක හඳුරෝ විශේෂයෙන් උත්තර කියන සිටු දියණියගේ රජගහනුවර පූර්ණක සිටානන්ගේ දුව තමයි උත්තරා කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටික පුරුෂයෙක් සමග විවාහ වුනේ. මොකද ඒ පූර්ණක සිටුවරයයි බරණස් නුවර සිටුවරය රජගහ නුවර සිටුවරයයි දෙදෙනා ව්‍යාපාර කටයුතු වලදී බොහොම සමීපයි. හැබැයි ඒ රජගහ නුවර සිටුවරයා මිත්‍යා දෘෂ්ටිකයි. පූර්ණක සිටුවරයා සම්‍යක් දෘෂ්ටිකයි. දැන් සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කතාවක් නෑනේ ව්‍යාපාර කරද්දී. ඒගොල්ලෝ එකතු වෙලා ව්‍යාපාර කරලා ඒගොල්ලෝ ගිවිසුමක් ඇති කරගත්තා. මට දුවක් ඇති වුණොත් ලැබුණොත් ඔබට පුතෙක් ලැබුණොත් අපි ඒ දෙදෙනා විවාහ කරනවා. ඔබට දුවක් ලැබිලා මට පුතෙක් ලැබුණොත් අපි ඒ දෙන්නා විවාහ කරනවා. ඒ තරම් සමීපව. ඒ සමීප සම්බන්ධය ගිවිස ගැනීම නිසා පූර්ණක සිටුතුමාගේ දියණිය රජගහනුවර සිටුතුමාගේ පුතණුවන්ට විවාහ කරලා දුන්නා. ඉතින් ඒ ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඒ නිසා අර නිගණ්ඨ ආදීන්ට සංග්‍රහ කරනවා මිසක් තෙරුවන් පිළිබඳව හැඟීමක් නැහැ. ඉතින් උත්තර උපාසිකාවට එහෙම නැත්නම් උත්තරා දියණියට සිටු දියණියට නිතර බුදුහාමුදුරුවෝ දැකලා භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා දන්පැන් පූජා කරලා පින්කම් කරලා ඒ හුරුවත් එක්කලා දැන් ඇයට මේ නිකන් මහා ගිනි ගොඩක ඉන්නවා වගේ ඊට පස්සේ ඇය තමන්ගේ පියාට කියනවා මීට වඩා හොඳයි මාව මරලා දැම්මනම් මේ මේ මේ අපරාධය මට කරන්නේ නැතුව මට පිනක් දහමක් කරගන්න විදිහකුත් නැහැ. ඒ නිසා මේ දැන් මම හරි පීඩාවකින් ඉන්නේ පස්සේ පියාණන් මුදල් යවනවා මේ මුදල් වියදම් කරලා ඔබ කුසල් දහම් කරගන්නට අවස්ථාවක් හදාගන්න. ඊට පස්සේ ඇය මොකද කරන්නේ? එක්තරා සුරූපී ගණිකාවක් ඉන්නවා සිරිමා කියලා ඇයට මුදල් දීලා ඇය ගෙනහිල්ලා පෙන්නනවා තමන්ගේ ස්වාමියාට පෙන්නලා ඉවරලා මට සති දෙකක් විතර නිවාඩු දෙන්න මම බුදුරජාණන් වහන්සේට දන්පැන් පූජා කරලා එන්න එතකන් මේ මගේ යෙහෙලිය ඔබේ සියලුම අප උපස්ථාන කටයුතු කරයි කියලා සිරිමා කියන ගණිකාවට මුදල් ගෙවලා ස්වාමියාට උපස්ථාන කරන්න එතන තියලා ඇය ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්පැන් සකසලා පූජා ඉතින් අන්තිම දවස් වෙනකොට සිරිමාට මතක නැති වුණා තමන් මේ පිට මුදලට ආපු කාන්තාවක් කියන එක. මොකද සති දෙකක්ම අර සිටුවරයත් එක්කලා එක නිවසේ ඉන්නකොට. අන්තිමට අර උත්තරාවගේ ස්වාමියා ඒ සිටු පුත්‍රයා කවුළුවෙන් බලලා අර උත්තරාව පිළිබඳව සිනහසුණා කියලා සිරිමා කල්පනා කරනවා මගේ මනුස්සයා කොහොමද මේ වෙන ගෑනු කෙනෙක් එක්කලා hina වෙන්නේ කියලා ඇයගේ මනසේ කෝපයක් මතුණා හොඳ වැඩක් කරන්නම් කියලා අර උත්තරා උපාසිකාව එහෙම නැත්නම් උත්තරා සිටුදියණිය කැවුම් උයන තනකයි ඒ වෙලාවේ හිටියේ එතකොට අර පැහෙන තෙල් තාච්චියෙන් තෙල් හැන්දක් අරගෙන වැක්කරව ඔළුවට ඒ වෙලාවේ උත්තරා සිටුදියණිය කල්පනා කරන්නේ මට මේ සති දෙකක් මුළුල්ලේ පින්කම් කරගන්න ඇයයි මට උදව් කළේ ඒ නිසා මට ඒ පිළිබඳව කිසිදු ද්වේෂයක් මනසේ නැහැ. මගේ සිතේ සැබෑ මෛත්‍රියයි පවතින්නේ. ඒ මෛත්‍රිය පවතිනවා නම් මේ තෙල් වලින් මාව නොදැවේවා කියලා අදිෂ්ඨාන කරගත්ත අර වක් කරපු තෙල් ටික නිකන් ඇල් වතුර ටිකක් වැක් කරුවා හා සමානව කිසිදු පීඩාවක් ඇති කළේ නැහැ. පස්සේ අය කල්පනා කළා මේ තෙල් ටික ගෙනියනකොට නිවුණක් දන්නේ ආපහු එකක් අරන් වක් කරන්න ඕන කියලා හදනකොට අනිත් සේවක සේවිකාව පැනලා අර ගණිකාවට පළලා පෙළලා ඒකත් වැළැක්වුවා උත්තරා සිටු කුමාරිකාව ඊට පස්සේ වළක්වලා ඇයට අවවාද කරලා ඇය පිටත් කළා. එතකොට පිටත් කරලා නිකන් හිටියේ නෑ බුදුරජාණන් වහන්සේටත් හඳුන්වලා දීලා ඊට පස්සේ සිරිමාවෝ එතනින් පස්සේ තෙරුවන් සරණ ගිය උපාසිකාවක් හැටියට පසු කාලයක මාර්ගඵල අවබෝධ කරන්න ඇයට අවස්ථාවක් ලැබෙනවා. බුදුරජාණන් තෙරුවන් සරණ යාමත් එක්කලා. ඉතින් මේ විදිහට මහා යහපතක් කරන්නට පුළුවන් වුණා ඇයට කුමක් නිසාද? අර මෙත්සිතේ බලයත් එක්කලා. එතකොට මේ මෙත්සිත හේතු කොටගෙන අර තෙල් වලින්, ඒ කියන්නේ රත් වෙච්ච, ගිනියම් වෙච්ච තෙල් වලින්වත් ඇය පිළිස්සුනේ නැහැ. ඊළඟට සාමාවතිය පිළිබඳව කතා කරනකොට මාගන්දියා කියන බැමිණිය බුදුරජාණන් වහන්සේ සමග වෛර බැඳගෙන පසු කාලෙක ඇය උදේන රජුරුවන්ගේ බිරිඳක් බවට පත් වුණා. එහෙමපත් වෙලා සාමාවතිය උදේන රජුරුවන්ගේ එක භාර්යාවක්. එතකොට සාමාවතිය තෙරුවන් සරණ ගිහිල්ලා සදහසිතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ වර්ණනා කරනවා, පුද පූජා පවත්වනවා කියලා. එතකොට තමන් විරුද්ධ කෙනාට මේ සාමාවතිය කැමති කියන අදහසෙන් මා ගන්ධයා සාමාවතියට වෛර බැඳලා රජු සමග කොටවලා අන්තිමට සාමාවතියයි ඇගේ උපස්ථායිකාවන් 500ක් කාන්තාව එක පෙළට තියලා හීයක් අරගෙන විදිනව රජුරු සාමාවතිය. නමුත් ඒ හීය ආපහු කරකිලා ආවයි කියලා සඳහන් වෙනවා. ඇය ඒ වෙලාවේ තමන්ගේ මනසේ මෙත්සිත ඇති කරගෙන තමන්ගේ ඉහෙලියන්ටත් උපදෙස් දෙනවා මෙත්සිත පවත්වා ගන්න. ඉතින් ඒ නිසා අර හීයෙන් පීඩාවක් ඇති වුණේ නැහැ. නමුත් පස්සේ කාලෙක නැවත මාගන්දියා විසින් සම්පූර්ණ මන්දිරයත් එක්කම ගිනි තියලා සාමාවතිය ඇතුළු පිරිස විනාශ කරනවා. හැබැයි එතනදී ගින්නෙන් දැවෙනවා. ඒ දැවෙන්නට හේතුව තමයි දැන් අර අවස්ථාවේ මනසේ මෙත්සිත මතු කරගෙනයි හිටියේ. අර අනපේක්ෂිත අවස්ථාවක ඒක මතු වුණා වගේම ඒකට పూర్ව කෘත අකුසල කර්මයක් හේතු වුණා. පෙර පසේ බුදුවරයෙක් නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්න අවස්ථාවේ උන්වහන්සේ අපවත් වෙලා කියලා හිතාගෙන ගිනි තිබ්බා. දර දර ගොඩවල් ගහලා ගිනි තිබ්බා. හැබැයි ගිනි ගත්තේ නැහැ. එතකොට මේ අය දැනගත්තා දැන් මේ මොකක් හරි මෙතන විශේෂයක් තියෙනවා කියලා. හැබැයි දැන් මේ වගේ කෙනෙකුට තමන් මෙහෙම අපරාධයක් කළා කියන එක හෙළි වුණොත් ඊට වඩා ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔහොමම ගිනි තියලා දාමු කියලා තවදර ටිකක් දාලා ගිනි තිබ්බා. එතකොට මුලින් නොදැන කළේ දෙවනුව සචේතනිකව කළේ ජීවිතයේ තියෙන කෙනෙක් කියලා දැනගෙනම වෙන කරන්න දෙයක් නැති නිසා Tamanට වෙන අගතිය වළක්වා ගන්නට කළේ. ඉතින් ඒ ඒකෙන් උන්වහන්සේ දැවුනේ නැහැ. මොකද නිරෝධ සමාපත්තියට සමවදිනකොට අදිෂ්ඨාන කරලා සමවදින්නේ තමන්ගේ සිවුරු පොටකටවත් හානියක් නොවෙන්න. නමුත් මේ අය අකුසලයක් කරගත්තා මේ සාමාවතිය සහ තමන්ගේ යෙහෙලියන් 500 දෙනා අර පසේ බුදුරජාණන් වහන්සේට සචේතනික මුල් අවස්ථාවේ නොදැන කලේ දෙවැනි අවස්ථාවේ දැනගෙනම දර දාලා ගිනි තිබ්බේ. ඉතින් ඒ අකුසල කර්මය මෙතනදී මතුවුණා. ඒකත් එක්ක ගින්නෙන් දැවිලා සාමාවතිය ඇතුළු මේ කාන්තාවන් ටික විනාශ වෙනවා. එතකොට මේ විදිහේ අවස්ථාවලදී අපිට පේනවා හරියට මෙත්සිත අවදි කරගත්තාම ඒ තනත්තාට මේ මෙත්සිතේ පිහිට දැන් ගින්න කියලා කියන්නේ එහෙම නැත්නම් දැවුණු රත්තුණු තෙල් කියලා කියන්නේ භෞතික දෙයක්. එතකොට ඊතලයක් කියලා කියන්නේ භෞතික දෙයක්. ඒවට පවා බරපතල විදිහට බලපෑමක් ඇති වෙනවා අපි හරියට මෙත්සිත පුරුදු පුහුණු කරමු. ඊළඟට තුවටන් චිත්තං සමාධියතේ. ඒ කියන්නේ වහාම සිත ඒකාග්‍ර වෙනවා. දැන් සිත ඒකාග්‍ර කරගන්න බොහෝ වෙලාවට සෑහෙන වෙලාවක් උත්සාහ කරන්න වෙනවා අපේ මනස වික්ෂිප්තන. අපේ මනස නොසන්සුන්න. හැබැයි නිතර මෙත්වඩන තැනත්තාට අර ඇලීම් ගැටීම් වලින් මනස නිතර නිදහස් කරගෙන සෞම්‍ය මට්ටමේ පවතින නිසා ඒ තැනත්තාට වඩා ඉක්මනින් සිත ඒකාග්‍ර කරන්නට පුළුවන්. මුඛවන්නෝ විප්පසීදති. මොහුන ඊටාම සෞම්‍ය ස්වභාවයෙන් ප්‍රසන්න වෙනවා. ඊළඟට අසම්මෝල් හෝ කාලං කරෝති. මිය පරලෝ යනකොට සිහි මුලාවටපත් වෙලා මිය යන්නේ. ඒ කියන්නේ සිහි නැතුව ඒ වගේම අර ඇලීම් ගැටීම් ආදී මනෝභාවයන්ගෙන් වික්ෂිප්තව ව්‍යාකූලව එහෙම මේ යන්නේ නැහැ. ඊටාම සැහැල්ලු සිතෙන් අර මෛත්‍රී පූර්වක මානසික தත්ත්වයෙන් සෞම්‍ය විදිහට අවසන් හුස්ම හෙලන්නට අවස්ථාව සැලසෙනවා. එතකොට මේ 10ම මේ ලෝක වශයෙන් ලැබෙන විපාක ඊළඟට උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හෝති. එතකොට අපි මේ කතා කළේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදීම දේශනා කරන මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී ධානය. එතකොට මෛත්‍රී ධානය වඩපු කෙනෙක් නම් ඒ තනත්තා මරණයෙන් පසු ඒ කියන්නේ මේ ජීවිතයේ තනත්තාට යම් කෙසේ අධිගමයකටපත් වෙන්නට අවස්ථාවක් නොලැබුණොත් ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙලා පිරිනුවන් පාන්න අවස්ථාව ලැබුණේ නැතිනම් ඒතනත්තර මෛත්‍රී සිත පුහුණු කිරීම හේතු කොටගෙන මෛත්‍රී ධානය පුහුණු කිරීම හේතු කොටගෙන බ්‍රහ්ම ලෝකෙහි උත්පත්ති ලැබනවා කියලා මේ මෙත් වැඩීමේ ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේදී දේශනා කරනවා. එපමණ අද දේශනාව මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපේ ලබන සතියේ තවදුරටත් මෙත්තාව ගැන කතා කරන්න අපට තියෙනවා. ඒ තමයි අපි අනෙකුත් පාරමිතා ගැන කතා කරනකොට කතා කළා මේ සෑම ගුණයක්ම ආත්ම මූලික සංකල්පයකින් සමහර කෙනෙක් වඩනවා. ඒ කියන්නේ අපි කොයි කවුරුත් ආරම්භයේදී ආත්ම මූලික සංකල්පයකින් මේ ගුණාංග වලට පෙළඹෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී අපිට මානුෂීය හැඟීමකින් ඒවා දියුණු කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාවට එනකොට වඩාත් ශක්තිමත්ව ප්‍රඥාවෙන් කරුණු තේරුම් අරගෙන ආධ්‍යාත්මික දැක්මක් ඇතිව මේ ಗುಣ දියුණු කරන්න පුළුවන්. ඒතකොට ඒ ක්‍රමවලට මේ ಗುಣ මෛත්‍රිය දියුණු කරන්නේ කොහොමද? ඊළඟට පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් මෙත්තාව දියුණු කරන්නේ කොහොමද? ඒ වගේම දෛනික භාවනාවක් හැටියට මෙත්තා භාවනාව අපි පුරුදු පුහුණු කළ යුත්තේ කොහොමද කියන කාරණා අපි ලබන සතියේ කාල වේලා තියෙන විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් අද දේශනාව මේ පමණකින් නිමවටපත් කරලා අපි සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.